සිංහල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. පළවෙනි සූත්‍ර සඳහන් පරිදි රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී අජත්ත බහිත ඕලාරික සුකුම ලෙස බැලීම කර්මාන්තර විතර කර දෙන්නේ රූපෝපාදාන ස්කන්ධ අජත්ත බහිත බැලීම පැහැදිලි නමුත් වේදනා සංකාර විඥාන අජත්ත බහිත එක බැලීම නොතේරේ කර්මාන්තර උදාහරණ සහිතව පැහැදිලි කර දෙන්නේ নমස්කාර පූර්වක ඉලා සිටි රූපෝපාදාන ස්කන්ධ පිළිබඳව අජත්ත බහිත බැලීම මට බුද්ධයන් දෙන්නේ ඉස්සල්ලාම අපේ දීන් නැති වුණා මනුෂයා දෙමළ මිනිස්සෙක් වුණා කතෝලිකානු. හරීම නිහතමානී මිනිස්සේ යුනිවර්සිටි අපි තමයි සම්පූර්ණ විනය බාරගන්න කටයුතු කරේ. ඔක්කොම කෙරුවේ චෙක් එකේ. අන්තිම වෙනකම් අපි සම්බන්ධ වුණා. අන්තිමට මේ විනය වලල්ලා ඇස් ටු ඇස් සොයිල් ටු සොයිල් කියලා මිනි පෙට්ටියට ප්ලාස්ටික් දානකොට මට කිකුණා. ඇතුළත තියෙන මේ පසට එකතු ඇස් ටු ඇස් පණ තියෙනකන් අපි මේකට පස් ටිකක් රැටෙන්න දෙන්නේ අඩු ටිකක් රැටෙන්න දෙන්නේ නැකින මරණයට පස්සේ ආයතර අභ්‍යන්තර පටවි ධාතු බාහිර පටවි ධාතු දෙක අභ්‍යන්තරෝ කියන තේජෝ ධාතු ඒක නම් ගිහිල්ලා එලාට ආපෝ ධාතු එකතු වෙනවා කියනකොට මට මේ වේගිට බොල් බොල් සද්දට දඩස් කාලා වැටෙනවා ෆාද කිව්වා ඇස් ටු ඇස් සොයිල් ටු සොයිල් කියනකොටම එතකොට මම යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ හිටියේ රජුට ඒකම සාරිපුත් ස්වාමීන් වහන්සේ රාහුල් කුමාරට කියනවා අධ්‍යාත්ම පඩවි ධාතු බාහිර පඩවි ධාතු පඩවි ධාතු වේසා රාහුලේ ඔබේ තියෙන මේ ඇතුළේ තියෙන පඩවි ධාතු ඇට මස් සම් ලේනහර ඒකමයි පිට තියෙන දෙකම හුදු පඩවි ධාතු තමයි උඹට හම්බෙච්ච හැමෙන් ඇතුළේ කොටස මේක මම කියාගෙන හිටියට ඔය කවදායි ඔය කායත්තර මාගොඩට වැටෙනවා එදාට පඩවි ධාතු පමණයි අජත්තව ආපෝ ධාතු, බහිද්ධ ආපෝ ධාතු, ආපෝ ධාතු නිවේසා. ඇතුළත කියාගන්න එකයි. දැන් ආස්වාද ප්‍රසවාස කරනකොට කොයිදෝ තියෙන උලන් ටිකක් අපි ඇතුළට ගියාට පස්සේ ඒ උලන් ටික මගේ කියලා. ඒකේ තියෙන ඔක්සිජන් මගේ ඔක්සිජන්. පිටිකිරුත් පස්සේ ආයෙත් ආයෙ ධාතුනේ. ඇතුළේ ඉන්න නම් මේක ඇත්තෙක් වහන්න දෙන්නේ අප්පා උලක් වදින දෙන්නේ බොහොම අරසකෝ. නමුත් ඒක බොහෝම සුළු අජත්ත බහිද්ධාතර වෙනස. ඊටාම සුළු දෙයක්. ওই පළවෙනි වතාවට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තත්ත්වයෙන් විඥානය ලාවට අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වෙනකොට ඔය ලිමිට් එක කඩලා. අජත්ත බයිද ලිමිට් එක කඩලා. එතකොට ඇතුළත එකයි පිටේ එකයි සම වෙනකොට අපිට මමයා ඩිලිමිටේට් කරන්න බැරි වෙනවා. මමයාගේ මරියාදාව නැතු වෙනවා. සීමාව නැතු වෙනවා. ඉන්න බව දන්නවා හැබැයි shape and manner එක නැති වෙනවා. මෙයාගේ shape එක හිතන්න බෑ. මැනර් එක නැති වෙනවා. ඔතෙන්දි සෑහෙන බයක් වෙනවා. මොකද නිකන් හදිටම ඇතුලේ තියෙන එකයි පිටේ එකයි. දැන් කලවම් වුණා වගේ ඒක කියන්නේ no boundary level එකට යනවා. boundary කරලා. මේක කන්න අපි දෙතිස් කුණුක ගන්න ඒ අක්ටි මස්මින් කායේ කේසා කියලා පටන් ගන්න එක ඉස්සෙල්ලා දෙනවා පොඩි definition එකක්. උද්දම් පාදිතලා අදෝපේ සමත්තක තච පරියන්තක්. බුදුහාමුදුරු කියනවා දැන් ඔබ කබන්න අපේ ඔබේ ශරීරයේ පාදතලයේ උඩ කෙස් වලින් යට අමපරියන්ත කරගෙන නැත්තා වූ කොටස තමයි ඔබ අධ්‍යාත්මය. ඒක තමයි ලිමිට් එක. පාදයෙන් උඩ කෙස් වලින් යට හම. ඔබ තමයි දෙතිත් එක තියෙන්නේ. ඔකින් එළිය තියෙනම බයිද්දා. ඔන්න අපි වාඩි වුණා කියන භාවනාව. භාවනාවට වාඩි වෙලා අපි ශරීරෙට හිතියොත් හරිද ඒක තිබුණාම අපිට මේ ශරීරයෙන් පිට දේවල් බහිද්දා ඒකට හිත ගිය අසතිය මම දැන් මෙතන කිව්වම සත්‍ය කියලා මම හරියට ගත්තා හරි ගියාට පස්සේ ටික වේලාවක් ඉන්නකොට හිතවිලි වේදනා හද නැත්තම් අපිට තියෙන සමාලාවක හුස්ම ගන්න එක හොඳට වැටෙනවා නම් ගුරුරු කියනවා කය අමතක කරලා හිත උඩුකයට ගන්න. දැන් උඩුකයට ගත්තාම මම උඩුකය යටි කයත් දැන් බහිද්දා ඉතින් මේ ඔක්කොම මම කියන එක දැන් උඩුගයට ගත්තට පස්සේ යටිගය බහිද්දා. උඩුගය විතරක් හිත යටිගයට ගියොත් හිත කරනවා කියන්නේ. සතිය කරනවා. කොහොම කරේ ඉන්නවද පුළුවන් නම් එක පොයින්ට් එකකට ගන්න. ආශස් ප්‍රසද හැපෙන්නේ. ඉතින් කියනකොට එතන විතරයි අධ්‍යාත්ත මුළු අනිකරේ ඔක්කොම බයිද. මුළු දැන් මොකද හිත ගියොත් හිත කරනවා කියන්නේ. ඒක උඩ බලන්න අධ්‍යාත්ත බයිද්දා සීමාවෙන් දෙන්නේ දෙන්නේ දෙන්නේ එක තැනකට එනකොට ඒකේ තියෙන හැඩය, ආකාරය, ඊට දක්වන ආකාරය වල පුදුමාකාර වෙනසක් වෙනවා. ඒක නිසා මේ කටුකුරු දිසානන්ද කියනවා අජත්තයේ ඇතුල් පැත්තත් බහිද්දේ පිටපැත්තත් එකයි. අජත්තයේ ඇතුල් සීමාවත් බහිද්දේ පිටත් එකයි. එතන ගියාට පස්සේ හරි අමාරුයි කියන්නේ ඇතුළු පිටතරින් කියලා. මේක නිතරම අපේ වෙනස් වෙනවා. වාගේ පරියන්කේදී අපි පෙන්නලා දෙනවා. නින්දට ගියාට පස්සේ අපි ඉන්නවා. නමුත් මේ ෂේප් එක ගන්නේ අපිට නැති හැම වෙලාවෙදීම මේක අපි හිතන්නේ මේක අඩිපහයි අඟලම කුසයි මෙච්චරයි සයිසෙ කියලා අපි පොතේ ඉර තිබ්බට හිත මේකට ගන්න කන්ෆිගරේෂන් එක හැම වෙලාවෙම වෙනස් වෙනවා. සටහන වෙනස් වෙන තුරුයි ආකාරය වෙනස් වෙනවා. මේකට ලක්ෂණ එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා මේ සයිකොලොජි පොතේ තියෙන්නේ කණ්ණාඩියක් තිබුණලු ඒ කණ්ණාඩිය මුත්තන් කරකවලා උත්තර දර්පණයක් කරන්න පුළුවන් අවතල දර්පණයක් කරන්න. මේ පැත්තට කරවනකොට අවතල වෙනවා. මේ පැත්තට කරවනකොට උත්තර වෙනවා. උත්තර අවතල කියන කිව්වක් තේරෙනවා. ඒ කියන්නේ මොන රවුල බන්න කණ්ණාඩියයි concave convex උත්තර අවතල කියනවා කියන්නේ. ඒකට කාරකයේ දෙපැත්තේ තියෙන කවතල කණ්ණාඩි කුංචි කරලා උත්තර කණ්ණාඩි කුංචි කරලා වෙනවා රවුලව කපනකොට ගන්න එක කවතල කණ්ණාඩි ලොක් කරලා පේනවා මේ කණ්ණාඩියේ තියෙන විශේෂත්වය මේ පැත්තට කරකවනකොට බොත්තම් ඒ කවතල වෙනවා මේ පැත්තට කරකවනකොට උත්තර ඉතින් කොලම් කියකරු කච්චර කතා ලියවලු උඹේ නියම ප්‍රകൃති රූපේ දෙනකම් මේක ඇඩ්ජස්ට් කරන්න කියලා එක්කෙකුටවත් බැගින්නේ හීනමානකාරය පුංචි කොල්ල වෙනවා. මහානකාරය ලොකුල වෙනවා. එක්කෙකුටක බැලු ෆ්ලැට් එකට ගන්න. මේ ඉස්සරහින් දෙගෙන කියනවලු උත්තම් කරකෝලා උඹ දහන්න දගෙන එක බලන් දැන් උඹේ නියම ගානට නිකන් බොත්තම් කරකෝලා නතර කරන්න කියලා. එයා දන්නේ ඔත්තම 0 කැලිබ්‍රේෂන් එක නැහැ. ඒක ප්‍රොබ්ලම්. අපි ජීවත් වෙන සම්පූර්ණ මේ බවගත් රූපෙක හැම වෙලාවෙම V shape එක දාන පුම්බගෙන තමයි අපි ඉන්නේ. ඒක ඉකරෙන්නවනේ. නමුත් කලන් කැලිච්චාම ඉන්න ගියාම හදෙන් කියලා දැක්කට සිද්ධාර්ථ කුමාරයාට උනේ ඕකනේ නාටකාංගලාවිලා නටන වෙලාවේදී පොඩ්ඩක් අනිත් පැත්ත හැරිලා. මුදියකට පස්සේ බලනකොට අන්න කෙලිදෙල්ලන් ටික වේ. සංගීත භාණ්ඩ උඩම කුණුකල කරාගෙන හෙළි වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඉමේජ් එක අපි විතර වෙනස් වෙන සුළුයි. ඒකට හේතුව මොකද්ද? අපි තියානින් අර බවුන්ඩරි එක තියෙනවානේ. ඒක නිතරම හරිම වලටයි. හොඳ පොතක් තියෙනවා කෙන් විල්පගේ no boundary කියලා පොතක්. කෙන් විල් හරි හොඳ රයිටර් කෙනෙක් මේ මේ මේ කලින් ඉන්නේ no boundary කියලා පොතක් අරගෙන කියවන්න ලස්සනට පෙන්නනවා විජු රේඛාවක් මේ ආර්ථිකක් මේ ඡාපයක් ඡාපේ කියන එක දන්නවා. ඡාපේ කුතරගෙන මෙයා කියන මේ ඡාපයක් කෙනකොට ඒ ඡාපයේ තියෙන ඒ කෝණේ හැටියට ලක්ෂයක් ඉබේම තියෙනවා ඒක. ඡාපයක්. අනේ ඡාපේ ලක්ෂයක් තියෙන නිසා ඡාපේ ඍජු වෙන්න ඍජු වෙන්න ලක්ෂය ඇතින් යකට යනවා. මේක තනි ඍජු වෙච්ච වෙලාවේ ඡාපේ ලක්ෂය අනන්තට යනවා. එතකොට ලක්ෂ නිබත් වෙන්න පුළුවන්, ඒ පැත්ත වෙන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මෙහෙම තියෙන එක. අපේ ජීවිත කුකත් අපේ කෙනෙකුටම තියෙන චපලකම. ඒ චපලකම අනුව ඒ සාපේක්ෂ සාපේක්ෂව ඇති වෙන ලක්ෂය තමයි සක්කාය විච්ච කියන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨියට මේ ඡාපේ හැම වෙලාවම ආකාරය ප්‍රවත්මින් කරනවා. බුදුජානක කියන්නේ උඹ වැඩියෙන්ම චපල නම් සක්කාය දිට්ඨිය බොහොම බරපතලයි ළඟ ළඟ ළඟ ළඟ ෂෝට් සයිකල්ස් කරගෙන. භාවනා කරගෙන කරගෙන යනකොට වෙන්නේ මේ ඡාපේ ඉන්නේ ඉන්නේ ඉන්නේ දිගහැරෙනවා මධ්‍ය ප්‍රතිපදාවට යනවා. ඒකට මේ ලක්ෂය ඈත් වෙනවා අපි. මම ටිකක් ඈත් වෙනවා. තියෙනවා ඈතට යනවා. ඒකට මේ දෙක අතර සම්බන්ධය අඩුයි. ඊළ කවදාද මෙහෙම වෙච්ච වෙලාවේ ලක්ෂය මේකෙන් ප්‍රොජෙක්ට් කරන ලක්ෂය අනන්තයට පල්ලු වෙනවා ඒකෝට ඒ පැත්තේ ලක්ෂය තියෙන්නේ මේ පැත්තේ ලක්ෂය කියලා කයක් නැහැ විදිහට ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව ඉතින් අන්නේකදී තියෙන මේ බවුන්ඩරි එක තමයි මේකන තේරුම දෙන්නේ දැන් අපි සිංහල බෞද්ධ කිව්වම ඒක බවුන්ඩරියක් දෙමළ තත්ත්වය කිව්වම ඒක බවුන්ඩරියක් කියනකොට තමයි දෙමළ බෞද්ධ වල තත්ත්වය කියනකොට තද වුනේ නැත්නම් දිනන මොකුත් නැහැ දැන් කවුරු හරි කිව්වොත් එහෙම ඒත් මිනිස්සු කියලා මේ කුණු හරප කතා කරන්නේ නෑ. මේ මේක සිංහල බුද්ධ ආගමක් කියන ඒකට පක්ෂව යන්නේ. කවුරු මේක ඔළුවට දැම්මද කොහොම වුණාද කියලා දැක්ක. අපි ඒ පැත්තේ ලබන ආත්මේ කියලා අම්ම දෙමළම කෙනෙක්ගේ බඩේ ඉපදුනා නම් වෙන අයියෙන් කතා කරાવી අපි දෙමළු තොපි දිනවලදී මේ බවුන්ඩරි හරියට පැනනට පස්සේ මේ සම්පූර්ණ නාටකම වෙනස්. ශ්‍රී ලංකාවේ ඉන්න හාමුදුරු කෙනෙක් ඉන්න කරවන හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු හින්නට බින්කම් කරනවා. බින්කම් කරලා කියනවා ලබනාත්මේ ජසන් අම්ම කෙනෙක්ගේ බඩේ උපදින්න ලැබේවා. එච්චර. ඊග ගන්න ඕනේ නැතුළු කෙලින්ම මට ස්කෝලර්ෂිප් එක හම්බ වෙනවා මට ඔක්කොම ලැබවන්නත් නිකම්ම හම්බුනා. මේ හින්නේ සිංහල බුද්ධ ධර්ම කතා කරන හාමුදුරු මේ බවුන්ඩරි එක තමයි ප්‍රශ්නේ. ඒක රූප ධර්මයක් තියෙනවා. වේදනාවක් තියෙනවා. සංඥාවේ තියෙන සංස්කාරත් වෙන විඥානයේ තියෙන. වේදනාව ගැන කතා කරනකොට සර්ජන්ලට උගන්වනවා ඔපරේට් කරනකොට you get a clinical distance from the patient කියලා. ඒ patient ගේ ලෙඩ අමාරුකම් දොස්තර උඩට ගන්න නරකයි. you get a distance from the pain කියලා. හරිනේ? එතකොට බුදුහාමුදුරුවෝ අපිට කියන උඹේම pain එකෙන් distance එකක් ගන්න කියලා. දොස්තරට පුළුවන් නම් දොස්තරට ඇත්තටම කියනවා මම දන්නේ දොස්තර මතලෙටික්ස් අපිට කියලා දෙන්න. Tamangeම දරුවෙක් දොස්තරට ඔපරේට් කරන්න දෙන්නේ. මොකද එයාට බෑ ඒ දරුවගේ ෆීලිංග්ස් එක කරන්න. එයාට ළඟ ඉන්න සර්ජන්ට දෙන්න. එතකොට එයාට ක්ලිනිකල් ඩිස්ටන්ස් එක ගන්න. ක්ලිනිකල් ඩිස්ටන්ස් එකමයි භාවනා කරනකොට කියන්නේ මේ වේදනාව උදු වේදනාවක් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා ඩිස්ටන්ස් එක ගත්ත ගමන් ඒක සබ්ජෙක්ට් මැටරයක් වෙනවා. ඒක රෝ මැටීරියලක් වෙනවා වේදනාවේ මුලමදාග දකින්න. මේක මගේ වේදනාව කියනවා. මේක මගේ ආවල් රෝග ලක්ෂණ කියනවා විතර බයයි. අපෝ එහෙම කරගෙන ඉන්න බෑ මේක බල බල හිටියොත් අංශ භාගයට ඒ විදිහට කියලා බේත් කරන්න ඕනේ කියලා වේදනාව ඒකල සබ්ජෙක්ට් මැටර් එක නෙවෙයි. අපි ඒකට අහු වෙනවා. වේදනාවේ මේ ඩිස්ටන්ස් එක ගැනීම පුදුමාකාර දෙයක් තියෙනවා. අපි උකට කොච්චර බයද කියලා නිදර්ශනකින් කියයි. අපි දන්නවා අංශභාවය කියන්නේ ඒකාන්තික වේදනාවක් නැති වෙන්නේ. කොච්චර කනගාටුද බලන්න. අඬන මේ පැත්තේ වේදනාවක් නැහැ. අපේ හිතේ ඒ කපකාර මහත්තේ ඒ හිතුවේ නෑ මනුස්සයෙක් වෙයි කියලා අන්තිමම වශයෙන් ගෙදරට ගියා. තනිය අතින් මෙහෙම කළා වැඳලා කියනවා කොතක පාගන්න වැඩන්නේ නවද? මේකත් වැඩ කරන්නේ. ඒ මොකද වේදනාවක් ටික නැති. ඒක තියනකම් පැනකොළු ගන්නවා. තියනකම් බහම ගන්නවා. තියනකම් අරමව ගන්නවා මේක නැති කරන්නේ. පළුවක නැති වෙච්ච දවසේ තමයි තේරෙන්නේ ඒක නැතුණාට පස්සේ වැඩක් නැහැ. අපි පුදුම රෙකග්නිෂන් එකක් තියෙන මේ අපේ වේදනාව ටික. අල්ලපු විතර කච්චේ දෙන ගැව්වට ඒක ප්‍රශ්නයක්. මේ මිනිස්සු බලන්න. මගේ වේදනාව. ඒක මගේ දරුවගේ වේදනාව අල්ලපු විතර දරුවගේ වේදනාව වෙනස්. වේදනාවේ ප්‍රශ්න දෙන්නේ මගේ කමෙන් තියෙන්නේ. ඒ නිසා ඒක අජත්ත බයිද්දා කියලා පොදුම වේදනාව ගත්තාම ඒක බරපතල වේදනාන ප්‍රසන්න සතිපට්ඨාන. ඒක තනියම විශාල ක්ෂේත්‍රයක්. මානවය ගැන ඉගෙන ගන්න තියෙන ලොකුම ෆැසට් එක. ඊට පස්සේ සංඥා චේතනා ඒක කොහොමද මේ චිත්තානුපස්සන වලට ඒක තනි කරම සෙල්ලම තියෙන මනෝභංගම තමයි මනෝසෙත් තමයි. තියල්ලම දුවන්නේ මනස මුල් කරගෙන. ඒ මනසට පිටු නම් සම්පූර්ණ පිටු ගේමක් කියන්නේ. හැබැයි ඒක මම ජස්ටිෆයි කරනවා මොකද මගේ පිටු. මට දෙන්න මගේ හින්නේ මොකක්ද අපි? මොකද ඒක මට කලින් මතක් කරනවා. මගේ හින්නේ මට දකින්න ඉඩ ආරෙන්න. කිප්පුනේ බලනවා කියලා. මම වේශා මට ඕනේ සංඥා මම වගේ ජීවත් වෙනවා. මට ඕනේ සංස්කාර මම හැඩගස්සන ජීවත් වෙන එක තමයි මගේ මානවයිතිවාදිකම කියලා. අර තියෙන ආකූල ප්‍රවාහය අනාකූල ප්‍රවාහය ආකූල කිරීමක් කියලා අපිට පේන්නේ අපිට තියෙන මගේ මන අපිට නිසා මට මේක කරන්න පුළුවන්. කිරුවට පස්සේ මොනද කරකරවත් ඒක මට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මේ සංඥා සහ සංස්කාර පිළිබඳව ඒ කෙරෙන දේ සහ කරන දේ කියන එක මේ භාවනා ජීවිතයේ අත්‍යන්ත වැදගත් දෙයක්. බලනවා සහ පේනවා කියන එක. අහනවා සහ ඇහෙනවා කියන එක. කරනවා සහ කරනවා කියන එක. හිතනවා සහ හිතනවා කියන එක කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒකයි මේ භාවනාවේදී හිතන දේවත් කනගාට වෙනවා, හිතන දේවත් කනගාට. අහන දේවත් කනගාට වෙනවා, ඇහෙන දේවත් කනගාට. සර්වඥාන්සේ පැහැදිලිවම කියලා දෙනවා ඇහෙන දේ කවදාවත් කෙලෙසිට වෙන්නේ. අහන දේ තමයි කෙලෙසිට. හිතෙන දේෙන් කවදාකවත් කෙලෙස් සිද්ධ වෙන්නේ ඒක චේතනා නෑ. හිතන දේ තමයි කෙලෙස් උපදවන්නේ. ඉතින් අපිට මේ හිතවිලිය දෙනව කවුද මිෂය කරන්නේ මාජින් එක ධර්මික හිතනවද හිතනවද? අපි ධර්ම පැහැදිලිව කියනවා සසංකාරික අසංකාරික. මං කඩපුරු දින ආයුර්වේදයේ හොරස්බම් ඔබට පුළුවන් සසංකාරික අසංකාරික විදිහට ඉලක්ක ගන්න කියලා. තීරිකයන් අසන දෙන්න බැරි. අන්තිම ටිකේ දැක්ක අපි අමාරුයි. අපි දන්නේ කොච්චරක් හිතනවද කොච්චරක් හිතනවද කියලා. අපි දන්නේ කොච්චරක් බලනවද කොච්චරක් අපිට පේනවද කියලා. පේන කවදාකවත් පේන දෙකින් අකුසල් වෙන්නේ නැහැ. මොකද චේතනාව නැහැ. බැලු එහෙනම් මොකක්ද? සංස්කාර කියලා කියන්නේ චේතනාපූර්වක බලනවාට. චේතනාපූර්වක අහනවාට. චේතනාපූර්වක කරනවාට. චේතනාපූර්වක හිතන හැමදේම කළු හෝ සුදු ඩොට් එකක් හිටියි. ඒකම චේතනා විරහිතව මොන හරුපේ කරා අපේ account එකට යනවා. මාළුක පුත්‍ර උත්තේදී අපි ලස්සන රබචනාන්සේ ඒ මාළුක පුත්‍ර දානෝ ප්‍රශ්නේ පැහැදිලිවම පෙන්වන අපි කොච්චරනම් පරමවිච කුණු කන්දල් කල්පනා කරලා දුක් විඳවද කරපු හෝ කෙරිච්ච දේවල් අල්ලගෙන සම්පූර්ණ මේ පිරිසුදු චිත්තක්ෂණේ කුණු කරගෙන තියෙනවා. හරියට අර මණ්ඩි තියෙන කිසි මේ මේ මුට්ටියකට කොච්චර අලු දෙලිච්ච දැම්මත් වැටෙන වැටෙනක පැහැිනවා වගේ. පිරිසුදු කරගත්තම මේ సంతානෙට එන හැම චිත්තක්ෂණයම නිවන් දකින චිත්තක්ෂණයක්. ඒක සේරම අපේ පරණ රුචි අරුචිකම් වලින් කුණු කරගෙන තීනිකටවල තියාගෙන ඉන්නවා. අනේ දෙයයන් ආංශ අපි බේර ගන්න. අනේ බුදුහාමුදුරුවෝ අපිට අනුකම්පා කරන්න. අනේ අරුබල දාන වියෝග කරන්න කියලා මේ දෙන චිත්තක්ෂණේ වටිනාකම දන්නේ අර පරම ගුණ. එනකොට කරනවා කෙරෙනවා කියන දෙකේ හරි සැකේ මෙව එකක් තියෙනවා. ලැන්ග්වේජ් එකේ හරි අමාරුයි ඇක්ටිව් වොයිස් පැස් පැසිව් වොයිස් කියන කල්ලාන. අන්න කර්මකාරක කර්තෘවාර කියලා දෙකක් තියෙනවා හරි අමාරුයි. භාවනා කරනකොට හොඳට ඉස්සරහට යනකොට ඒක තේරෙනවා. කරන ටිකට විතරයි කර්ම රැස්. මොනවා අපි අකින් කෙරුණා චේතනා නැතිව කර්ම රැස්. එහෙනම් අපි බලන්නේ භාවනා කෙරෙන්න ඇරලා කරන්න වැටකට වෙලා ධ්‍යාය ධර්ම වලට යනවා. ආසත් ප්‍රසදි සම්පූර්ණ ස්වභාවයෙන් යනවා. වේදනා මතුවලා මුලමදාග දාගල වේදනා යනවා. හිතවිලි ඒ ඒක සබ්බය හැදේ කරන්නේවා. ඒකද මම කියලා නෙවෙයි ආවේ. ආවන නටලපලයි. මගේ වේදිකාව නිකන් දීලා දිනුම් නටනවා. සිහිය තිබුණත් නැතත් නෑ මම හදන පොයින්ට් එක මේකයි සිහිය තිබුණත් නැතත් සමාධිය තිබුණත් නැතත් ඒක ඉබේ ආපු හිතවිල්ලක් නම් ඕරී කරලක් වෙදී මොකක්ද ඔය ඒකට ප්‍රපංච වෙලානේ නමුත් ඒකවත් මම කියලා නෙවෙයි නිතරදී ඉතින් මොකටද උඩුප්පන්නේ අපේ ලියන්නේ මම මගේ දරුවෙක් නෙවෙයි හරි හිත අහකට ගියා කියලා කනගාටු වෙන්න එපා. එච්චරයි. ඒකම නෑ මොකද මම කියලා නේ මගේ වුණා තියෙන සම්‍යක් ප්‍රයත්නයේ තියෙන හිත කියන්නේ පිට ගිහිලා. ඉතින් භාවනා කරපොනි සංගන්නේ හිත පිට ගියා කියලා. නැත්නම් ඉස්සරහට භාවනා කරන ඉස්සර කොච්චර පිට ගියත් අපි කුට්ටි ගණන් පිට ගිහිලා කියන චෝදනා කරනවා. දැන් මේ භාවනා කරන්නේ සනබෙලන්නේ. ඒක භාවනා හොඳ දෙයක්. යහනාත්මෙ දෙන්නේ අපිට කොන්ට්‍රෝල් කරන්න බෑ. මේකේ ආත්මයක් නැහැ, පාලකයෙක් නැහැ, නිවාසිකයෙක් නැහැ, විධායකයෙක් නැහැ කියලා නෙපෙන්න ඒක සතුටුයි. ඈ? ඈ? එවුනේ. ඔය කියන්නේ ආසව. අවිද්‍යාවට මුලින් ආසවනේ. ආසව කියලා කියන්නේ අපි ට්‍රේට්ස්, අපි තියෙන ටෙන්ඩෙන්සිස්, අපි තියෙන ලයිකින් ඇන් ඩිස්ලයිකින්. ඉතින් ඒක එනවා මිසක් අපි කවදාකවත් වරින් කියලා බුලත් කරලා තියලා පීච් පිටියක් අපේ තොරන් ගහලා පිළියර ගන්නෑ. එනවා බාහන ඵලයක්. අපි කොච්චර උඩ හොරිදන්නද කියලා හිතන්නේ නැහැ මේ එන හිතවිල්ල නොසන්ඩල හිතවිල්ලක් මනතරන් තරන්නේ නැහැ කියලා අපි අර කොහොද යන හිතවිල්ල කරගෙන වණ කරලා ගිහිල්ලා ඒකට කමන්නේ අපි ඒක දීපත් කර කර සීපත් කර සීපත් කර හිතන එහෙම එහෙම කනගාටු වෙන සදාචාරයක් කියලා අපි හිතනවා අපි හිතන්නේ රිචුනෙක්ට සෞත්‍ය කියලා ඕක තමයි දීර්ඝතර පරමාර්ථ කියන්නේ ඕක දීලා නෙමෙයි මගේ අදී සතෙක් මරුණට ඒක අපට හානි වෙන බවත් ඇත්ත. උගේ අම්මත් අඬන බව හැබැයි ඉතින් මම මොකද කරන්නේ? මම හිතලා නෙවෙයි. ඒක කියන්නේ උඹ දනුවම් කරන එක මම බාර ගන්න හැබැයි මට ඕගොල්ලොත් එක තරහක් මොකක්වත් නැහැ කියන්නේ. මම මෙරිලා තියෙන කෙනෙක් නෑ. මොනවා ප්‍රයත්න කරේ නෑ මගේ චේතනාවක් වෙන්නේ. මම බොරු කියවෙනවා. ඉතින් ඒක කියන්නේ කියනකොට වෙච්ච ආනියට මට දනුවම් විදිහට ඒක වෙනම දෙයක් නමුත් මට ඔයාව නොමගන්න මට ඕන කරක් තිබුණා. මාතිශෝක්තියට ගිහිල්ලා තියෙනවා ඔන්න ඔය විදිහට අපි කේවිලි වොට්ට ගලවලා කෑවොත් රසයි. පොත්තත් එක ගන්න එක තමයි සෞඛ්‍යයේ උඩ කෙහෙල් කනවා කියන්නේ මීහරක් දෙවලක්. මීහරක තමයි කෙහෙල් කන්නේ. අපි ලෙන්නේ අරලා කන්නේ කරගන්න මේ චේතනා පූර්වක නැත්නම් මේ අචේතනික මේ අචේතනික. ඒක ඔය කිව්වට ලේසි නෑ. අපි අපි ඒක ඉන්වෝල් වෙච්ච ඉන්වෝල් වෙච්ච ගමන් අපිට අචේතනික සත්‍යයෙන් නෝදක නෑ අජත්ත බහිද්දමකට නෑ ඒ නිසා මොකක් හරි වෙච්ච ගමන් සතිපට්ඨාන සූත්‍රයේදී ඉතිහාස ගත්තම ආයේ කායයන් පස්සේ කියන්නේ බහිද්දා කායේ කායයන් පස්සේ අජත්ත බහිද්දා කායේ කායයන් පස්සේ කියන්නේ ඉතින් සමුදේ ධම්මාන පස්සේ ඒවා කායස්මි විරති වය ධම්මාන වාසකස් ආයස්මි විරති සමුදේ වය ධම්මාන වාසකස් ආයස්මි විරති කියලා ගත්ත ගමන් හැට් එකක් නිසයෙන්ස රේන්කෝස් කරනවා යැලෝ නයිස් කරනවා අතුලට මෙහෙමයි පිටත මෙහෙමයි ඇතුළට පිටත දෙකම එකයි මිනිහ අධ්‍යා බලනකොට කියනවා ඕ යතයිදන් තතයි යතයිදන් තතයි මේක ඒ වගේ නම් මේකත් මේවා මේක ඒ වගේ නම් ඒකත් මේවා ඒකෝට අර තියෙන අර ඉමෝෂන් එක නැතුව වෙන්නේම බවුන්ඩරි එක හෙල්ලුම් කරනවා අපි මේ අරගෙන තියෙන අජස්ටබයිඩ් කියන බවුන්ඩරි එක වොලටයිල් බව තේරුම් ගන්න නිත්‍ය සංඥා කියන්නේ ඒක වලටයිල් නෑ ඒක දීලා තියෙන අරගලයක් වගේ ඉතින් අපි කියන නෑ මෙතනමයි බවුන්ඩරි කියන්නේ මොකද ඒක අනිත්‍යයි. ඒ වෙනස් වෙන සුළුයි. ඒ වෙනස් වෙන සුළුව තේරුම් ගත්තට පස්සේ ඔකට උත්පන්න ඝාතක කියන්නවක්වත් අයිතිකාරකම් සම්බන්ධකම් කරන්නවක්වත් එහෙම නැත්නම් මේ අනුන්ගේ වැරෙද්ද අකින්නවත් එන්නේ නැහැ. ඒක සදාචාරයක්මක රැකේ කියනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ මේ රිෆෝමිස්ලා නෙවෙයි. සදාචාරඥයෝ කියනවා මේ ප්‍රශ්නේ පැනලා යනවා. මේකට වගේ වෙන්න ඕනේ ඔබ හිතලා කරුවක් නැතුනත් බෝ වෙන්නේ. ඒක ඒගොල්ලෝ නිකන් වගේ වෙලා ඕගොල්ලෝ විඳව ගන්න මට ප්‍රශ්නයක් නැහැ. මම වගේ වෙන්නේ වගේ වෙන්න වෙන්නේ චේතනා පූර්වක වෙච්ච හැටි විතරයි. ඒ බුදුහන්තු කියපු ඉන්න චේතනා විකලේ කම්මකට. අනිත් දේවල්ට වරී කරයි කියලා කාටවත් වැඩක් නැහැ. අන්නේ වරී සීරමයි වෙන සත්‍ය පිටු දාසේ කියන්නේ. දවස පුරාම සත්‍ය ඉන්නකොට තේරෙනවා ගාක් නට අපි වරී කරන්නේ අනවශ්‍ය දෙයකට අපිට අදාළ නැති දෙයකට අපි මේක අපේ සදාචාරාත්මක වගකීමක් කියලා. අල්ලපුතර මනේ පරීක්ෂණ ඇඬුවේ නැත්තම් සෞඛ්‍ය. ඉහිල්ල මුල් දික් කරගෙන අඬලාගෙන ඉන්නෝනේ හිනාවුනොත් එහෙම හරිම වැරදි ටිකට. දැන් ගෙදර මිනිස්සු මනර පස්සේ අඬන්න කවුරක්වත් නැත්තම් කුලියට හරි කවුරට කියනවා අඬ බඬුන අනේ බුදු තාත්තේ කියන්නේ මොකද එන මිනිස්සුන්ට සෞඛ්‍ය නැත්තම් අඬන්නේ නැති. ජීවිතේ අපි පුදුම විදියට මේ මගල පෙන්වන්න හදනවා මේ ලෝකේ තියෙන නාටකෙම කොටස් කාර්ය වෙන්නේ. මේක දිහා බලනකොට පේනවා මේ කවුරු නලවන්නද කවුරු පිනවන්නද මේ නාටකෙම නටන. සතියේ ඉන්නකොට ඉන්නකොට විශේෂම සංස්කාර ගැන ඉගෙන ගන්නකොට තේරෙනවා අපි මේ අහ කියන්නේ නයි. ඔඩොක්කේ ගහගෙන. පුදුම වරිදිලා කොල්ලක්. මුල්වැදිම සතිය පිටවට කරන හරියට කවුන්ට්ස් බැලන්ස් එක තියෙනවා. උක්කීපින් තියෙනවා. මේ ටික මම කරා මේ ටික නැහැ. දැන් ඔය ක්‍රිකට් ගන්නකොට අර ඩම්පයි කෙනෙක් ඉන්නවනේ. දැන් ටෙලිවි ටීවී කැමරා එකක් තියෙනවා. අම්පයර්ස්ලා දෙන්නම හියුමන් එරර් එක තියෙනවා. මේ නම්බයි ලේකම්බයි මෙතෙක් කල් ගේම ගියේ අම්පයර්ස්ලා දෙන්නා. පස්සේ මහින්ද විජේක මහත්තයා අපිට වඩා ගන්න මට යෝජනා කරා තර්ඩ් අම්පයර් කියලා. ප්‍රේතම් බයි කියන්නේ මොකක්ද? කීවි කැමරා. කීවි කැමරාට බයස් නැහැ. ඒක ෆුල් බලන ඉන්න හැම පැත්තෙම කැච් එකක් ගියාට පස්සේ අම්බයි ඩිෂන් එක දෙනවා කවුරු හරි කොටස් කරපු ගමන් ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දානවා. බැලුවට පස්සේ තේරෙන භාෂාවක් දිනන කරන්නේ. මෙන්න මේ කීවි කැමරාවක තමයි සතිය කියන්නේ. අපි සතියෙන් තොරව හිටියොත් එක එකනගේ ඔපිනියනට අහු වෙනවා. අපි ළඟ සතිය තියෙනවා නම් අපිට ඇක්ෂන් වීඩියෝ ස්ලෝ මෝෂන් දාලා බලන්න හැකියි. ඒ වෙලාවේදී මගේ චේතනාව කොතනද තිබුණේ? ඒක නැත්තම්, තරතම් පය නැත්තම් හියුමන් රේකේ. ඒක සතිය කියලා කියන්නේ නිතරම හයි කරපු සැටලයිට් එකක් වගේ, ටීවී කැමරාවක් වගේ අපිමම අපි විසින්ම අපිම රඟපාන අතර අපිම නිරීක්ෂණය කරලා අපිම තීන්දුවකුත් දෙනවා. මේක විතරයි මේකේ තමයි මිනිස්සුන්ට කරන්න පුළුවන්නේ මිනිස්සුන්ට ප්‍රමණයමයි මේක කරන්න පුළුවන්නේ වෙන කිසිම කෙනෙකුට මේ ඉවොලුෂන් එකේ මෙතෙන් ඇවිල්ලා නැහැ. අන්නේ ඒක නැතුව අපි අනුන්ගේ අස්වල ජීවත් වෙන්න හදනවා. අනුන්ගේ ආකල්පවල ජීවත් වෙන්න හදනවා නම් අපරාධී ටිකන්ව දෙපැත්තෙන් පත්තු කරපු වැඩක් වෙයි. ඔය ඊට වැඩි ලෙසි කෙලින් කියලා එක පැත්තක් පත්තු කරගුවාම ගොඩක් කල් වෙනවා පත්තු. සතිය කියන්නේ අන්නේක තමන් සතියෙන් බාර ගන්න දේ තමන් චේතනාපූර්වක කරපු දේ විතරයි වරි කරනවා නම් කරන්න ඕනේ අන්තිම කරන්න ඕනේ. ඒ නිසා භාවනා ඉගෙනට යන්න යන්න යන්න යන්න තමන් තියෙන බර්ඩන් එක සෑහෙන රෂනල් මයින්ඩ් එකව කපන්න. භාවනා කළා නෙමෙයි. රෂනල් මයින්ඩ් එකව කපන්න. මට එනවනම් එන්නේ මම චේතනාපූර්වක කරපු දේ විතර වශයෙන්. සෑම වෙලේම. වෛද්‍ය විද්‍යාව කියනවා මේ ඉස්පිතාලේ ගිහලා බැලුවොත් OPD එකට හරි එන ලෙඩුන්ගෙන් 100ට 50කට 60කට වැඩිය බොහෝම පොඩි බෙහෙතකින් සනීප කරන්න ලෙඩ තියෙනවා. නමුත් ස්පෙෂලිස්ට් කෙනෙකුට ආඩවසේ මොනවක් කරන්න බෑනේ කියලා එන පිළිවෙල කරපුවාම බරපතල අවධානය ඕන කරන කට්ටියටයි අර මිනිස්සුන්ටයි සමාන අවධානයක් දුන්නට පස්සේ ඇත්තටම හරියට සේවය දෙන්නේ නැහැ. ඒයි පුංචි රෝග තියන කට්ටිය gedara දීම උනවතු වෙනුනතර සරිප කරගන්න පුළුවන් නම් ડોක්ටර්ස්ට ප්‍රොෆෙෂනලි වැඩි කරන්න පුළුවන්. ඒකට තියෙන ඉක්විප්මන්ට් හොඳටම ඇති කියනවා ලංකාවගේ රටකට. ડોක්ටර්ස්ලාත් ඇති. දැන් නෑ හිතා. ඔක්කොමලා ඉන්න ඔක්කොටම සමතක්ති දෙනවා. දුන්නට පස්සේ අක්බේටේ හරි කරන්න පුළුවන් මිනිස්සයයි ස්පෙෂලිස්ට් කරන්නේ කනයි දෙන්නම එක ගන්න. සතියෙන් කරන්න හදන්නේ අක්බේටේ හරි කරන්න පුළුවන් ඒතරින්ම නතර කරන්න. අමාරු වෙදින් විතර ස්පෙෂලිස්ට් කෙනෙකුට දාන්න. අහම බලන්න බලන්න තමයි තියෙනවා අපි ගොඩාක් කරලා කම්ප්ලීට් කරාට සතියෙන් හිතුවොත් ඒ කම්ප්ලේන් එකේ ඉන්නේ නැහැ. ඒක නිප්පින් අත බයි. එනකොටම කඩනවා. මේ සතිය ටිකක් දුර යන්න ඕනේ. සතිය ටිකක් දහවුරු වුණාට පස්සේ තමයි Taman තේරෙන්නේ මොනම දෙයකට ඔක්ක කාටවත් කම්ප්ලේන් කරන්න ඉස්සෙල්ලා Taman මේක පොඩ්ඩක් දිරවලා බලන්න. වේදනාව ටිකක් දිරවලා බලන්න. බයක් ඇති වෙච්චා ටිකක් දිරවලා බලන්න. මොනවාරි සැලසුම් කරන්න කියනකොට දිරවලා බලන්න. ඊට පස්සේ උගේ බරපතල ප්‍රශ්නයක් ආවොත් එක රැක් දෙකක් නිදාගෙන ඉඳලා හැරෙන්න බලන ප්‍රශ්නේ විසඳෙනවා. හැබැයි හොඳට නිින්ද යන්න. කායිකසේ කල්පනා කරන්න බෑ. හොඳට රෙස්ට් කරුවොත් උත්තරය හම්බෙනවා. ඒකේ ශරීරයේ හැටි. අනිත් වගේ මේ සතියෙන් කරන්නේ බරපතල දේ. බරපතල පැත්තෙන් කියනවා. ගණන් ගන්න ඕනේ. අයින් කරුවට පස්සේ අපිට තියෙන මේ කතා ටික ගැන. සතිය තමයි සතිය is the most proximate factor for the concentration to arise. Sati is the proximate factor. Saddha is the proximate factor for the virya. Virya is the proximate factor for the sati. Sati is the proximate factor for the samadhi. Samadhi is the proximate factor for the wisdom. So change එක වැඩ කරන්නේ. When the wisdom comes, again the saddha will become reinforced, recharged. Then you again another cycle start and go to the higher wisdom. And higher wisdom again come and reciprocate, give energy to the sadhana, so it is really catching the snowboarding again. Yes? ඔය ඒක eh, ධර්මතාවයක් වැඩ කරනවා. ඒ වගේම කොන්සන්ට්‍රේෂන් එක නැහැ කියලා සත්‍යයෙන් පේනවා. තියෙනවා නම් තියෙනවා කියලා පේනවා. නැත්තම් නැහැ කියලා පේනවා. ඇත්තටම කියනවා නම් සතියෙන් ඉඳගෙන කොන්සන්ට්‍රේෂන් එක දකින්නට වැඩි යතියක් තියෙනවා කොන්සන්ට්‍රේෂන් නැහැ කියලා දැනගන්න රටි. මම දැනේ මම කියන වචන වල එහෙම තේරෙනවා. සතියට අහු වෙනවා නම් මම දැන් හොඳට සතිය දෙනවා කොන්සන්ට්‍රේෂන් කියලා හොඳයි. සතියට අහු වෙනවා නම් අපිට කොන්සන්ට්‍රේෂන් නැහැ කියන එක වඩා හොඳයි කියලා මම කියන්නේ. ඒකෝට සතිය බලවත් සතියක් ඇත. නැත්නම් සතියට ඩිස්ෝගනයි අන්කොන්ෂන්ස් එක හම්බෙලා නොසැලී ඉන්න පුළුවන් කමක් නැහැ. අන්නේ නොසැලී ඉඳීම තමයි අවධානය කියන්නේ. ඊටාන්ට අලකලංචි වෙනකොට අතුරු ආබාධ වෙනකොට උගල් බමුණා වගේ හේ බලන්න පුළුවන්. හරි වටේ. කවුරක් නැහැ කට් ගොපුන්නලන්නේ බලහින් එකයි තියෙන්නේ. ඒක උපේක්ෂාව කියන්නේ තමයි සත්‍ය බලවත් කියන්නේ නේද? power of mindfulness කියන්නේ ඒක තමයි. ඒක ඉතින් කියලාම දෙන්න ඕන කවුරු කවදාකවත් අපි අපි වශයෙන් ඒක අගේ කරන්න දන්නේ අපි හිතන්නේ මේ මේ කොන්සන්ට්‍රේෂන් නැති වෙනවා ඒක කන ගැටි විදිහට පානවා කියලා. කොන්සන්ට්‍රේෂන් නැති බව දන්නේ සතිය කියලා තේරෙනකොට අයිතකොට තියෙන there's a point to be there's a reason to be glad. ඒකේ සංස්කාර වල කැලේ අවබෝධ කරගත්තට පස්සේ මුළු දවසම මුළු ජීවිතේම නිකන් ටෙලිග්‍රෑම් එකක් විතරයි. මොකද ගන්න හරපද්ධතියක් නැහැ මේ නාඩගමක් යන්නේ. ඉතින් ඔය වැත්ත කරලා එන ටෙලිවිෂන් බලන්න ඕනේ නැහැ. තමන්ම දිහා බලන්නේ එකයි කියනකොට සක්මන් කරනකොට හොඳට තේරෙනවා. සූකඩේ ඇවිදින්නේ. ඒකත් නළුවක් තමයි. ප්‍රේක්ෂකයා තමයි. ක්‍රිටිසයිස් කරන මිනිහා තමයි. ඒක තමයි කන්ටේන්මන්ට් එක. ඒක තමයි පිළිච්ච ගතිය. කවුරුත් ඕනේ ඇවිල්ලා අපිට හරි වැරදි දාන්න තේරෙනවා. සම්පූර්ණ සම්පජන්‍ය කිව්වට පස්සේ අර සතියෙන් ඇති කර දෙන ස්පේස් එකේ උඩින් ප්‍රයෝගික සිලෙක්ෂන් පටන් ගන්නවා. ඒවල් කියන කම්බිනේෂන් එක ගොඩාක් වේරියබල්ස් තියෙනවනේ. සම්පජන්‍ය හරියට ප්‍රයෝගික සිලෙක්ට් කරලා දෙන්න. ඒක කරන්න නම් ඉසල සතියෙන් විශාල එකක් කරන් දෙන්න ඕනේ. දේවල් වල අගයන් ආඩම්බර නැතුව ඔක්කොම පූල් වෙනවා. ඒ කියන්නේ feasibility report එක කරන්නේ සතියෙන්. ඊට පස්සේ data analyze කරලා projection එක හරියට ගසලා දෙන්නේ සම්පජන්‍ය. සම්පජන්‍ය තමයි ටයිම් ඇන්ඩ් ස්පේස් වල ප්‍රයොරිටි දාලා ඒක ආයෙසරයක් කන්සල් කරනවා මේ කන්සෙන්ට් එක මේ කන්වෙන්ෂන් එක normal සාමාන්‍ය ලෝකේ පවතින මේ අගයන්නාදම්බරේ සම්පජානනයට අදාළ සත්‍යයට නේ සත්‍ය කරන්නේ feasibility report එක කොහොමද සුරු non judgmental choiceless එකතු කරලා දෙනවා සම්බලන්නේ ඒක උඩ ඉඳගෙන profit maximization priority selection ඔක්කොම කරලා දෙනවා ඉතින් ඒ දෙන්න කොරයි යන්නේ වගේ කියන්නේ. සතිය අන්ධෙක් වගේ හොඳ හයියයි. ඒකට කොරෙක් නැගලා ඉන්න උට ඇත්තේ. කොරා පෙන්නන අන්ධයාට උතන වලක් වෙන පැත්ත කරනවා මේ පැත්ත කරන්නේ කියලා. හැබැයි බහින්නේ නැහැ කල්පපත් දුක. මොකද බැලුවොත් චූට කරගන්න බැහැ. නිසා කොරා උඩ අන්ධයා අන්ධයාට කොරා නැග්ගා වගේ සත්‍ය සම්පජඤ්ඤය දෙන්න වැඩ කරන්නේ එක තමයි. නිසා අපි අවශ්‍ය කරන්නේ සතිය ඇති කරලා දෙන්නේ. ඒකෝර සම්පජඤ්ඤය ඉබේම වැඩ පටන් ගන්නවා. සමාධිය කියන්නේ සමතේ කියන වචනේ කියලා පිළිගන්නවා. සමතේ කියන්නේ සමාධිය. දැන් මේක සබාවක් නම් මම සභාපති නම් කවුරුහරි යෝජනාවක් කියන. තව කෙනෙක් කියන විරුද්ධ යෝජනාවක්. දැන් මෙයාට පස්සෝ වාක්‍ය කතා කරනවා. මෙයාට පස්සෝ කට්ටිය කරනවා. දැන් ඉතින් සමතයක් නේ. යෝජනා ඉස්තර කෙරෙන්නේ ඉතින් කතාව කතාව කතාව ඉතින් ටිකක් යන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම සභාපති නම් කියන්නේ අපිට තව ගොඩාක් යෝජනා තියෙනවා. ඕක තීන්දුව කරන්න අපි සබ් කමිටි එකට දානවා. මේකද ගන්න මේකද ගන්න තීන්දුව කරන්න. නැත්තම් මේ සභාව ගිනියන්න බෑ. ඒතරම් දෙවිදිනවා කට්ටියට අපි විරුද්ධයි ඒ වුණත් අපි මේක ඉවර කරමු කියලා වැඩි සම්මිය ඉවර කෙරුවාම සභාව සමතේකටපත් වෙනවා. විරුද්ධ පක්ෂයෙන් සමතේටපත් ඊගා යෝජනාවට යන්න පුළුවන් ප්‍රෝග්‍රසයක් තියෙනවා. සමතේටපත් වුණ නැත්නම් කොච්චර විස්තර කතා කරත් වෙස්ටේජ් එකයි. නිසා මේ හිත ඇතුලේ මේ පිළිස වගේ 50 දෙනෙක් ඉන්නවා චෛතසික. ඔය කට්ටිය එක එක කරලා රණ්ඩු කර කර තමයි ඉන්නේ. යුද්ධ තියෙන පිටනේ. යුද්ධ තියෙන අකේ. සමතේ කරන්නේ ඔක්කොම එක පැත්තට ගොනුගල එක වැඩකට යොමු කරනවා. හොඳ හරි නරකයි. චේතනාව තමයි ඉස්සර වෙන්නේ මොනිටර් වගේ. සමතේ කියන්නේ ඔක්කොම එක සමනේ ලක්ෂණ වගේ එකකට යනවා. සමාධිය සමතේ හොඳ එකක් නෙමෙයි. හොඳ වෙන්න පුළුවන් නරකට පුළුවන් බලලා මී අල්ලන්න යනකොට එන ඇලයින්මන්ට් එක තේරෙනවානේ. ආය මොකුත් නෑ මොනම එක්ස්පර්ට් කෙනෙකුට නැති හරියට ඇලයින් වුණාට පස්සේ බලන්න ඒ සමාධියක් තමයි. ඒ කියන්නේ ආස්වාසිය කිව්වොත් ආස්වාසිය ආස්වාසිය පමණයි නේ මම වේදන් දෙක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි වේදනාවක් නෙවෙයි ආස්වාසිය මුළු හදින් one thing at a time and that done well ඒක හරි ඔලොමුත්තර දෙයක් සමාධිය කියලා කියන්නේ. එන්න gediy වගේ අනේකට යනවා. gediy පිටි. ඊට පස්සේ චිත්තක්ෂණ ළඟට යනවා. fragmented වෙනවා. fragmented වෙච්ච ගමන් සමාධිය නෑ. මේක එක නයි එක ප්‍රතිවල දුවන. ඒක තමයි සාමාන්‍ය පුතක් ගැන හිතේ තියෙන්නේ. හැම චෛතසිකේම එක එක පැතිවලට දුවන. ඒකේම එකතු කිරීම නම් හොඳම දර්ශනය තමයි. යකඩ කැල්ලක් ගත්තාම ඒක අමුතු තියෙන විශේෂයක්. ආහන්නම් කැලක් කරන හිමීට රකඩ කැලේ අතුලන්න මොකද වෙන්නේ? අර අංශු පිළිවෙලකට අතරදව දක්ෂන හැදගෙන කාන් යකඩ කැලේ ටික වෙලාවකින් කාන්නම් වුණා. ඊට පස්සේ නූලකින් හෙල්ලුවොත් එයා කැරක්ටරිස්ටිකලි තව උතුරට හැදෙනවා. ආයේ කාන්ද දුන්නත් මොකද වෙන්නේ? අර සමාධිය කඩලා. කාන්දක් වෙනකොට යකඩ කුටු ටිකක් ටෙස්ට් ටියුබ් එකට දාලා ගන්නවා. මේකල හොඳට හිර කරලා ටෙස්ට් එකක් ගන්න කාන් යකට ගැලලක් යන්නම් කැලලක් ඇච්චු ඝණයකට එකට වැඩි ටෙස්ට් එකක බොහෝම ඉක්මනට කාන්නවා ඉතින් දෙහෙල්ලුවන මොලේ අරිටත් ඉක්මනට කාන්න ශක්තිය නැති කාන්නම් උනායි කියලා බර වෙනසක් වෙයි පහට වෙනසක් වෙයි මොකක් වෙන්නේ එහෙම හෙල්ල තිබෙන දේවල් ඔක්කොම ගොනු වෙලා දෙන එක විතරයි ඉතින් සමාධියක් තමයි කියලා අපිට වෙන අංගෙන්නේ නෑ මොකක්වත් වෙන්නේ නෑ එනවා බොන්නවා ඊගා චිත්තක්ෂණේ නැති. ආයෙ එනවා ආයෙ නැති. අන්තිමට අපි ක්‍රමයේ ඉගෙන ගන්නවා ගත්ත ගුණව හේරම ගෙනියන. එතකොට සමාපatti වෙනවා. ධ්‍යාන බාටපත් වෙනවා. අර ගත්ත ගුණව දිගට ගෙනියන්නේ තමයි ගැඹුරේ. ස්වාමීන් වහන්සේ ඒක මනසෙන් කියලා ඒ කියන්නේ one thing at a time and that done best. එකකටයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ සමාධිය කියන්නේ අපිට ඉතල තටමන්න දෙයක් නෙවෙයි අපි හැම කෙනෙක් ගම්ම තියෙනවා. ඒ වෙනකන් අපිට මෙතෙන් දෙන්න බෑ. අර ගොඩින් මාතෙන් නෝට කියන්නේ බැංකුවේ ඉන්න කවුන්ටරේ ඉන්න මොන මාතේ දිහා බලන්න. රුපියල් ලක්ෂ විතර රුපියල් 100 වුණොත් දුන්නොත් එහෙම ඒක ගණන් කරනකොට මොන්න තරම් එළවම තියෙනවද? මට පිට බලන්න බෑ කතා කරන්න බෑ. එයා දන්නා එක නෝට් එකක් කියනකොට රුපියල් 100ක් අතින් දාන්න වෙනවා. ඒක සම්පූර්ණ කොන්සෙප්ට් එක. ඒ බලලෙක් මීය කරන්න හදනකොට තියෙන කොන්සෙප්ට් එකනේ. කිසි කෙනෙක් මේ වගේ ඇවිල්ලා නම් උතස භගවතුරාද කියලා පන්තිල් අරගෙන කරන දෙයක් නෙවෙයි. ඒ හැටි. ඒකේ නෑ මේ ආගමක්. මේක සමාධිය සම්්‍යා සමාධිය කරගන්න කිසි තමයි ඔන්න ආගම ධර්ම අවශ්‍ය වෙන්නේ. සමාධිය කියන්නේ ඔල මොකද? හොඳට නරකට දෙකටමයි. කොහොමද පැත්තට දාගත්තට පස්සේ තීන් කැලේ මියාරක කියනවා කිපර් කරගත්තා වගේ. හරි. මේ නිවිගහක බලන්න පුළුවන් හාන්න පුළුවන්. ඒක මේ අජත්ත බෙද්ද වෙනස පිළිබඳව මම මතක් කරනවා ඒ අර පඩගාරමේ no boundary කියන පොතේ තමයි මට හොඳට තේරුණේ අර මේක කවෙච්චරක් ආවම නැමෙන පැත්ත ඇතුළ කියන කියන මේ පැත්ත පිට කියන. මෙහෙම වෙච්චාම ඇතුළ පිට නැහැ. මෙහෙට නැමුණොත් මේ පැත්ත ඇතුළ කියන මේ පැත්තට පිට කියන. ඒක නිකන් අර ටැන්ජන්ට් එකේ හැටියට තමයි මේ ආකෘතියේ හැදේ. ඒ නිසා අපි මේ දැන් මේ ආපු කට්ටිය දැන් කැනඩාව ගැන කතා කරනවා. ඒක ගම ලංකාව ගැන කතා කරනවා. ඉතින් වෙනස් කරන්න පුළුවන් දෙයක් ඒක ආයේ මේ ලංකාවෙන් ඉඳන් ලංකාවම කතා කරනවා, කැනඩාවෙන් ඉඳන් ලංකාවම කතා කරනවා කියලා දෙන්නේ. ඉතින් නම් මේ කතා කරන්නේ ඒක කියන්නේ ඒක මේ චපල ගමන් නෙමෙයි. ඒ වගේ අධ්‍යාත්ම වෛද්‍ය කියන එක මොලටයි දෙයක්. අල්ලගත්තොත් තමයි අපිට හරි දේශද්‍රෝහිය වුණා පොරිකඩිය වුණා, භාවා දෙනවා, අයිතිවාසිකම් කෝ නානා ප්‍රදේව. අපි මාරු කරන්න දන්නවනේ මොන ප්‍රශ්නයක්ද තියෙන්නේ. වික්ෂය විතර ඒ හැම හලන්න දන්නේ කිසිම චර්චයක් ලෝකෙම නැහැ. ඕනම දෙයකට පිටු. ඒකයි වික්ෂය කියන්නේ ඕනම තැනකට. උලේ ඉන්නවනම් උලේ ඉන්න දන්නවා පිළේ ඉන්නනම් පිළේ ඉන්න දන්නවා ඒ නිසා භික්ෂුවට ඔටුවේ කොහෙ හෝ දෙයක් තියෙන්න ඕනේ කියනවා ඌරෙක්ගේ කටක් තියෙන්න ඕනේ කියලා කියනවා. පියාඹුසෙක්ගේ ඇඟයක් තියෙන්න ඕනේ කියලා කියනවා. පරිවිද්‍යෝගේ බෙල්ලක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඔක්කොම ගැජට් ටික තියෙන්න ඕනේ බාලවස්සේ කොතන ගිහිල්ලා දැම්මත් අල්ලන්න. ඒකයි භික්ෂුව කියලා කියන්නේ. ඒ තමයි ලෝකේ දෙන අන්තිමම අභියෝගාත්මක ජොබ් එක පුළුවන් නම් කරන්න. උදාහරණ දෙන්න කියලා ඔබ හදාගත්ත මායිම මාත්‍ය ආදාව කඩලා දානවා. එන දෙයට හැදගැහියක්. සෙන් බුද්ධ ධර්මයක කියන්නේ මේ වතුරුමගේ වෙන්නේ කියලා වක්‍රූපකේ හැදී ගන්න. වතුරේ නෑ මේ මගේ හැදේ මට මේ සීට් එක මෙහෙම ඕනේ අනම්මනම් මොකුත් නෑ. ඒ වවුලයි විදිහට ගියා නම් පුටු ඉල්ලන්න යන්න. එළිලා හිටපන්. වික්ෂෝප කිතර වික්ෂෝප පාට බහින්නේ මොන දේ දුන්නත් anything but you must try to find a reason to be glad under any circumstances You must be happy no matter what. ඒක uh, එහෙම නැතුව වික්ෂුණාට uh, ඒකතර මාර ප්‍රෝජන ගන්න බැහැ නිසා ජීවෙ ඉඳගෙන වික්ෂු වෙන්න පුළුවන්. කිසිසේත් ක්ලේම් කරන්න බෑ. කිසි දවසක අයිතිවාසිකම් ගන්නවා කරලා. කවදාක කාඩපච්ච කරනවා. ඒකට අපේ ජීවිතේ නිකම්ම නිවන් දැක්කා. චෝදනා කරන තාක් අයිතිවාසිකම් ඉල්ලන තාක් කරලා අපි පටු වෙනවා, දීන වෙනවා, හීන වෙනවා. ඕන තරම් ඉන්න පුළුවන් චෝදනා නොකර ඕන තරම් ඉන්න පුළුවන් අයිතිවාසිකම් සඳහා කරන්නේ නැතුව එන්න ඕනම දෙයකට මට ෆිට වෙන්න බැරිද මට හැඩ ගැහෙන්න බැරිද කියලා බැලුවොත් ඒක තමයි ක්‍රියේටිවිටි ගෞතම ස්වාමීන් වහන්සේ දස්සන දස්සන සම්පදාය තයස්ස ධම්මා තයිසන මට මතක නැහැ රත්න සූත්‍රයේ දැක්වෙන දස්සන සම්පදාය යන්නේ දැක්වෙන්නේ අනාත්ම ලක්ෂණ දැනීමට ඒ ආත්ම සංඥාව දුරු කිරීමද. මට මේ ගාථාවේ කන්ටෙක්ස්ට් එක දාලා බලනකොට මට තේරෙන්නේ නැහැ මේ මතකද කාටවත් මේ දසන සම්පදාය කියන එක රත්න සූත්‍රේ කොටන දෙය දෙන්නේ කියලා. කායසු ධම්ම සහවස්ස සහවස්ස දසන සම්පදාය කායසු ධම්ම ඔය ඉතර කියලා කියන්නේ සම්‍යක් දෘෂ්ටි දැකීම. දසන සම්පදාය කියන්නේ අන්ත දෙක දකින්න මැද දකින්න. සෝවන් වෙනකොට සක්කාය දිට්ඨිය අයින් වෙනවා කිය කියන්නේ එයා ඒකාන්තයක් විතරක් දැක්කම කවදාකවත් ගේම නතර කරන්නේ අනිකාන්තය දක්ෂින කම්මේ. අන්ත දෙක දැක්කම පස්සේ මට පාට වෙයි. අපිට සාමාන්‍ය සදාචාරය පෙන්වන්නේ ඒකාන්තය බලන්න පයි. ඒක කතයි ඒක හොඳ නැහැ කියලා. විපස්සනාවේදී නෑ choiceless awareness අන්ත දෙකම දකින්න. අන්ත දෙක දැක්කම කවදාකවත් මට පාට වෙන්නේ භාවයේ දකින්න නම් විභවයේ දකින්න ඕනේ මාතෘකාව ඉවර කරගන්න. භාවයේ විතරක් දැකලා බෑ. හොඳ දැක්කනම් අර අනිවාර්යයෙන්ම දකින්න ඕනේ මාත්‍රකයි කරකරන. සාධාරණ දැක්කනම් අසාධාරණේ දකින්න ඕනේ මාත්‍රකයි කරකරන. ගොරෝසුකම දැක්කනම් මුරුදුකම දකින්න ඕනේ පටවිදාසු තේරුම. බර දැක්කනම් සහැල්ලු ගතිය දකින්න ඕනේ පටවිදාසු තේරුම. කම්පන ගතිය දැක්කනම් නිශ්චල ගතිය දකින්න ඕනේ වායු ධාතුව තේරුම. උණුසුම දැක්කනම් සීසලස දකින්න ඕනේ වායු ධාතුව තේරුම. තේජෝ ධාතුව තේරුම. තේජෝ කියන්නේ උණුසුම නෙවෙයි. උණුසුම සාධීලසයි. මේ දෙක අන්ත දෙක වුණාට උන්සම ධාතිතස සම්මත ලෝකේ විරුද්ධ පක්ෂය වුණාට තේජෝ ධාතු වෙනුන දෙන්න බොහොම ජයට විවාහය කරගෙන ලස්සනට මගුල ගන්න. මේ දෙක දැක්කට පස්සේ තමයි ඒගොල්ල අතර සටනක් නැහැ මේ අපි හම්මුතිය තමයි හදන්නේ. අනේ දර්ශන සම්පදාය ඇති වුණාට පස්සේ ඇත්තට ඕක තමයි දර්ශන විද්‍යාවේ සබ්ජෙක්ට් මැටර් එක. ඒකට සදාකාරී පැත්තකට දානවා. ඔක්කොම දකින්න ඇති කියන්නේ. එතකොට මධ්‍යම ප්‍රතිපදාව වෙයි. අපිට අපිට කියන්නේ බ්ලින්කර් සයිකල් අපි. සදාචාරයෙන් අපිට කියනවා බලන්න එපා කියලා. ඒ නිසා අපි ඒකවත් පිළිපදිනවා. සමහර කොට ටබූස් විදිහට පැත්ත කරලා. ඒ නිසා හරි අමාරුයි. විපස්සනාවට යනකොට සීලයක් හැලෙයි, සමාධියක් හැලෙයි. සීලෙන් නම් වල ශික්ෂාව තියෙනවා. නමුත් ඒකට ඉච්චර නම්බුවක් කරන්නේ බලනවද, පේනවද? දැනෙනම නම් ඒ කොයි එකක් බය වෙනවා. අහනවද ඇහෙනවද? ඇහෙන දේ හොඳට අරකොහෙන්ද? අහන දේ බාන සමාධියත් එමය. මේ අපේ හිතසාගෙන ගන්න කියන්නේ චේතෝ විමුක්ති කියලා කියන්නේම සමාධිය විසිකොළ ගැනීම. හොඳට හදපු සමාධියේ විමුක්තිය. ප්‍රඥා විමුක්තිය කියන්නේ ප්‍රඥාවෙන් විමුක්තිය. Taman දන්න දේ ගැලවීම. freedom from no. තමන්ගේ දැනුම් සම්භාරය විසිකොල ගන්න. තමන් මෙතෙක් හදපු සමාධිය විසිකොල දාලා විමුක්තිය ලබනවා. චේතෝ විමුක්ති පඤ්ඤායි. අපි හිතන්නේ මනේ කර්මෝව දැක්කක් කියලා උදේ හඳ වෙන්න වෙන්න තියාගෙන ඉන්නනේ හදන්නේ මේ ප්‍රඥාවයි concentration එකයි. ඒක මේ tools කියලා නෙවෙයි අපි හිතන්නේ ultimatum කියන්නේ. ඒක මොකක්වත් නෑ. එහෙම ඉස්සර දෙයක් නෙකියන්නේ. ආත්ම සංඥා දුර්වල කියනකොට පංචිල් රැකීම සිදු වෙයි. ඉතින් මේ පංචිල් කියන්නේ ethical level එකේ. ethics වල පංචිල් කියන්නේ ආත්ම සංඥා දුර්වල කරනකොට ethical responsibilities නෑ. එතන මම ආත්මයක් ඒ limit එක අතකින boundaries නෑ. ඒක නිසා පංචිල් රැකෙනවා නම් දැන් නැත්තන් නැති වෙයි. රැකුණා නම් එයා දන්න රැකුණා කියලා නැත්තන් නැහැ කියලා ගන්න. ඒක නිසා රතන සූත්‍රයේ තියෙනවා. අර මම ඉදත් මතක් කරේ යම් කිසි කම්මං කරෝති පාපකං කායෙන් වාචා උද්දේශසාව අනබ්බෝසෝ දස පටිච්චාදාය. සෝවන් වෙච්ච කෙනෙකුට කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කියන තුනම වෙන්න පුළුවන්. යම් කිසි කම්මං කරෝති පාපකං පාපකං. එයාට බැරි ඒක වසන් ගන්න විතරයි. මේක පාප කර්මේ බව හරියටම එක්සජරේට් කරන්නෙත් නෑ අඩු කරන්නෙත් නෑ වැඩි කරන්නේ ඒක හේවම් පිළිගන්න එක විතරයි තියෙන්නේ කවදාකවත් ඒක ලැජ්ජාවටපත් වෙන්නෙත් නෑ නම්බුකටපත් වෙන්නෙත් නෑ මොකද අර සක්කාය දිට්ඨිය කැඩිච්ච නිසා පුතංජනයට ඒක බෑ යා හැම වෙලාවෙදීම පින් කරනකොට බෝඩ් ගන්නවා පව් කරනකොට ඇත්තටලා මුලට ගිහලා අඬනවා අනේ මම මෙහෙම කෙරුවා කියලා ඒ යාගේ තියෙන ආත්මසනීහ නිසා වෙන එකක් තමයි ආත්ම සංඥාවෙන් සමීකරණය. ඒක සදාචාරයට වටිනවා. ඒක එතික්ස් වලට වටිනවා. නමුත් විපස්සනාට යනකොට ඒක තමයි අපිට සංයෝජන වෙන්නේ. මොකද්ද මේ හුක් එක වෙන්නේ. එහෙම නැත්නම් මේ බන්ධනේ වෙන්නේ. කායන වාචා චිත්තේන ගාථා තුනේ සිටුවන්නේ සීලේ පිසු කිරීමක්. කායන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතා අච්ච කමේ බන්ති බුද්ධිපඤ්ඤ තථාගත. කයවද අධික්කින කියලා කියන්නේ වැරදි ප්‍රමාවට සමාවිල්ල කියන. කයින් වදිනේ නසන්නාන නොදැන දේශ නොදැන කිවිච්ච සමාවට සමාව වෙන දේක්වා කියන එකයි තියෙන්නේ. ඒ සෝවාන් වෙච්ච කෙනාගේ තියෙන ගුණය ආර්ටිෆිෂලි කරනවා. සෝවාන් වෙච්ච කෙනා ඉබේම කියනවා වැරද්ද දකලා වැරද්ද සමාව ඉල්ලනවා. ඒ අපි පුතග්ජනෙක් මේක කරන්නේ මම යන්න හදන්නේ මෙතෙන් නැහැ කියලා කියන රිහර්ස් කරනවා. වික්ෂරත සමාවිත. සබ්බ බුද්ධාන භාවේන සදා සොත්ති භවන්තුති ආදි වශයෙන් කියන්නේ ආත්ම සංඥා දුරු කිරීමෙන් සැප වේවා කියන හැඟීම. ඒ එහෙම කියන බුදු නමුත් කන්වෙන්ෂල් කියන්නේ බුද්ධාන භාවේ. මේක බුදු වෙච්ච අයගේ අනුභවයෙන් කරන්න කියන. නමුත් මේ එතකොට ආත්ම සංඥාව කලපදයක්. නමුත් කවදා හරි මට බුදු වෙන්න පුළුවන්. මගේ තුල බුද්ධත්ව ප්‍රබුද්ධත්ව තියෙනවා නම් අන්න ඒ අනුභවයෙන් කියලායි මේ දෙන්න අද අර්ථ කතේ නමුත් මේක ඉච්චර විකිනෙන අදහසක් නෙවෙයි. මේක කිව්වට කවුරු ගණන් ගන්න නැහැ. පටිච්චසමුප්පාදය පංච උපාදාන ස්කන්ධ අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය විස්තර කර දෙන්න මැනවි. ඒකට කරන් තියෙන අවිජ්ජාපච්ච සංකාර වල උපාදාන තැන දක්වාම විස්තරේ කියවන්න. පටිච්චසමුපාදයේම කියනවා උපාදාන කියන පදේ. ඒක අවිද්‍යාව වල මේකට සම්බන්ධ වෙන හැටි, උපාදාන වල ජාති මරණට යන හැටි. ඉතින් ඒක මුල් ධර්ම ප්‍රශ්නයක් නිසා මක්කමාරු විචර සවිස්තරව විස්තර කරන්න සතිපට්ඨාන සහ පංචපාදාන ස්කන්ධය අතර සම්බන්ධය විස්තර දෙන්න මැනවි. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන. එතන මොගු භාවනා ක්‍රමයේ කියන එකක් තියෙනවා බුරුමේ. ওই මහජි ක්‍රමයේ ඉස්සල්ලා ඒකෙදී කියනවා මේ සතිපට්ඨාන පටිච්චසමුප්පාදේ වීකස්ම පොයින්ට් එක තමයි කියලා කියනවා වේදනාපච්ච තණ්හා කියන්නේ. වේදනාවක් එනකොටම ඒ වේදනාව කෙරෙහි ආසාවක් උපජ්ජිත මනාපං අමනාපං කියලා තියෙනවා. වේදනාවක් එනකොටම මනාපය මනාප උපදිනවා. අන්න ඒක පිළිබඳව අවදිමත් වුණොත් ඒ මනාපනුවාට ඇති නිකිරීම සඳහා කරන භාවනාව තමයි අපි සතිය වඩනවා කියන්නේ. කෙනා වේදනාපච්චය තණ්හා වෙනකොට වේදනාපච්චය පඤ්ඤා ගන්නේ. වෙන මෙකැනිසම් එක දකින්නවා නම් හැම වේදනාවක් ඉවර වෙන්නේ මනාපෙන්ම මනාපේ. එනේන වේදනාවන් මනාපමනා පහළ වෙන හැටි දකින්නවා නම් ඒක පඤ්ඤාවක් වඩපත් වෙනවා. එතකොට ඒ තණ්හා උපාදානයක් වෙටි දෙන්නේ. එනිසා මුළු භවනාදීම පදන් හදන්නේ දොස්. අරයක්කින් චක්‍රේ වේදනා සහ තණ්හා අතර තියෙන පුරුකට තමයි තට්ටු කරන්නේ. ඒක කැඩුනොත් කොහොම කටලයි උත්තචුකුච්ච නිවර්ණය පිළිබඳ පැහැදිලිමක් කර දෙන්න ඒ භාවනාවට බලපානාම තේරුම් කර දෙන්න කරනවා ඉල්ලා සිටිනවා උද්දච්ච කියලා කියන්නේ උද්දච්චය ඇති වෙන්නේ කරන්න තියෙන දේවල් පිළිබඳ අනිශ්චිතතාවය නිසා කුකුච්චය ඇති වෙන්නේ කරන ලද වැරදි දේවල් නිසා ඇතිවෙච්ච අනිශ්චිතතාවය. ඒ නිසා උද්දච්චය කියන්නේ ධර්ම කොටස වලට කුකුච්චය කියන්නේ නාකි. මේක කරලා කියන කරලා ඉවරයි දැන් ඉතින් හරි සෞත්‍යියාවේ ඉන්නවා. ධර්ම කට්ටියම නෙවෙයි හෙට දෙන්නම් ඔය හේරුවට අම්මට වැදුනට මම දෙන්නම් කියන්නේ ඒගොල්ලෝ මේ උද්දච්චය කරනවා. ඉතින් මේ දෙකෙන් කොහෙන් හරි මේ එකකට අහු වෙලා තියෙනවා. උද්දච්ච කුච්ච කියලා කියන්නේ ඇවිසිච්ච හිත. ඇවිසිච්ච හිතයි සමාධියයි පෙන්වන්නේ මේ ප්‍රතිපදියක් ඇවිසිච්චාම සහ දුම්බේ පහම ඉන්නෂපති ඇවිල්ලා නැවතත් ආයේ එකට ගුලිය වෙච්චාම කියන ස්වභාවය. උද්දච්ච කුච්චිත වෙන්නේ මීවැද්දෙක් මීපතියක් කරනකොට ඒ මීනට ඔක්කොවර විමසගේ මීවැද්දගේ ඔලුවට කරකෙන. ඒ වගේ තමයි හිතවිලි මුදා හැරෙන්නේ. ඔක්කොම 18 තුන කිසිම සීමාවක් නැහැ. එක එකම එකේ කෘත්‍ය කරන කිසිම සීමාවක් නැහැ. ආය දුම්බින් බන බැසේ ආය විමසපති එක තුනා වගේ තමයි උද්දච්ච කුච්චේ නතර වෙන්නේ. ඉතින් අර ආනාපානිය කරගෙන යනකොට සංකීර්ණ කොට මේ විචිකිච්ඡාවක් කියන නිසා කවුරුදෝන ඒ විචිකිච්ඡාවට ඉඩ ලැබෙන්නේම මේ හිතේ සංසුන්කම නිසා. tempat වේගෙන එනකොට සංසුන්කම හරිදන්නේ. ඒකට මේ අනමන කරන්න හදන. ඇද්දතරින් හදන. අයිය හුස්ම ගන්න හදන. ඒක කරන්න කරන්න ඇවිස්සෙන. ඒස උද්දචෝ කුච්චේ කියලා කියන්නේ අලු කොටකට ගලක් ගහුවා වගේ පාඩ බොක්ස් ගන්නයි. ආය කරබයිනට ආය තට්ටක් ආය කළ ගහුවොත් ආය පයි. අනිත් වගේම මොනවා කරන්නේ તો හේමම තට්ටක් වෙන්නේ. මඩවත් සුදීතුවක් කබඩයක් උඩ තිබ්බම මීට මීට කලකට තට්ටක් වෙන්න වගේ තට්ටක් වෙන්න දෙන්නයි කියන්නේ ඒක ඉියෝගේ ඉන්න එක අරමුණක් ගන්න අලුතෙන් ප්‍රවාහ දාන්න ඒවා. අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා කියන්නේ. නමුත් මේ පරණ දේවල් වැරදි දේවල් මොකක් කරපු කෙනාට රිට්‍රීට් එකේ. අචිතාන ධාවනේ නෝ කුකුච්ච භාවනාවට මේ භාවනා කරන්න සීලේ ගැටලක් ගන්න. ඉතින් හරියන්නේ. තව කෙනෙකුට උද්දච්ච එනවා. මේ කොරකොර ඉඳලා දැන් මගේ පන්ති කට්ටිය මෙහාට භාවනා කරන පන්ති පාඩම් කරන ඒගොල්ලෝ විවාහය කරයි මම දැන් මෙතන භාවනා කරලා මට දැන් මොකද වෙන්නේ? ඌව කරේ හරියන්නේ නැහැ මම මේ නැගිල්ල කියලා ඉතුරු වැඩ කරන්න ඕන කියලා අර මේක අවශ්‍යයි. අන්නේ දෙක තේරුම් අරගන්න එක තමයි මේක මේ ගොඩේන කියන ක්‍රමය. එහෙම නැත්නම් භාවනාවේදී සාමාන්‍ය ජීවිතයට වැඩිය මේක උගාවක් අදාගෙනවා. උගක් වෙන්නේ අපිට ඒක අඳුර ගන්න බැරි වෙනවා. ඔව් දැචේ කියන්නේ දස සංයෝජන වල අන්තිමට මගේ අයින් කරන එක. උපරාග අනුපරාග මාන උද්දච්ච අවිද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාවට විතරයි දෙවිදේ. රහත් වෙනකම්ම දුන්නා. උද්දච්චය කියන එක අපේ හිතුවට ලේසියෙන් අයින් කරන්න බෑ. රහත් වෙනකම් උත්තම් භාගයේ සංයෝජන දක්වම දුවනවා. ඒක ගැන කනගාටු වෙන්න එපා. ඒක manussත්වයේ ඇති. ඒක ඒක වශයෙන් අඳුරගන්න ඉස්සෙල් කරන්න. නැති කරන්න බෑ. නැති කරන්න සුවාන් සකදාගාමී අනාගතමත් බෑ. තවදී භාවනා ගැන දියුණු පොත් කියවන විට අකංචා අචං මන අචං මහ භූවා කියන පොත්වල ලිඳ හිත ලිඳකට වැටෙන ආත්මෙන් දැනී ඊපසුව හිත ශරීරයෙන් ඈත්ව තනිව සිටින ලෙස දැනී මේ කුමක්ද මෙය මට ආනාපාන භාවනාවෙන් දැනී ඇත පොත් කියවීමෙන් භාවනා ප්‍රතිඵල ලැබේ ඇත්තට භාවනා ප්‍රතිඵල තුන් ආකාරයකට ලැබෙනවා සුතමේ ඥානෙ චින්තාමේ ඥානෙ භාවනාවේ මට හොඳ පොතක් කියනකොට ගාක් වෙලාට කොමියුනිකේට් කරන අදහස් නමුත් ඒක ස්ථිරව Tamanට හම්බ වෙන එක භාවනා කරනකොට තමයි තහවුරු වෙන්නේ. ඒ නිසා සමහර පොත් කියනකොටත් ඒ වෙච්ච දේවල් සීපක් කරලා දෙනවා. ඒකට කියන්නේ චින්තාමය ඥාන කියලා. ඒක භාවනාවේ සාහිත වුණාට පස්සේ තමයි ඒක Tamanගේ බුද්ධියට දිනන්නේ. ඒක කණේ වන්න ගන්න ණයට ගත්ත දේවල් වගේ. ඒක පොත්වලිමුත් සුත්තමේ ඥානෙ, චින්තාමය ඥානෙ, භාවනාමය ඥානට උදව් කරනවා. හැබැයි උදව් නොකරන්නත් ඉඩ තියෙනවා. භාවනා කරනකොට බුද්ධිතයි තයි කියොත් බාධා වෙනවා නැත්තම් සුතම ඥාන දෙන කරාට කියන දේ සිදු වෙනකොටම සම්බන්ධීකරණය ලබා ගන්න පුළුවන් නා මේක තමයි මේ වෙන්නේ කියලා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ කල්පනා කර කර භාවනා කරන්න. අද කොහොමද ඒකේ ඉවර කරගත්ත විනාඩි 5යි වැඩි විනාඩි ප්‍රයත්න විනාඩි 5 කර දීලා තියෙනවා. සම්පූර්ණ සත්‍ය ස්වර්ණ ප්‍රකාශ කරේ වඩනාලද කරුණාවට සංකීර්ණ නිසා ඒක එහෙම ඩක් කියන්නේ බුදුන්ස කියනවා මට කියන්න තියෙන මෙච්චරයි මිනිහ මරනකොට සෝවන් කියලා. මේගොල්ලෝ අන්තිම දැකපුවවත්තාවත් මරණ අවස්ථාවක් නිවන් දැකපුවවත්තාව කොයි කොයි මොහොතේදී සුණන් ගන්න. ඒ වගේ ඇට්‍රිබියුෂන්ස් මොනවාක් කියන්නේ ඔයගොල්ලෝ හින්දි පිටේ ඥානකින් කතා කරන්නේ මොන කතා කරන්නේ. අරුණදා ඥානි මට කියන්න තියෙන මෙච්චරයි මරනකොට සරකන්නේ සෝවන් කියලා. ඒ වගේ නිකන් මේ ගහපා දෙන වචනයක් සර්වඥයන්ගෙන් සාකච්ඡා පාවිච්චි කරනවා. හොඳයි සාර්ථකව අපේ පස්සේ දවසක් ඉවරුණයි කියලායි හටහක් කරන්න තියෙන්නේ. ඉතින් මේ දාන්කල් කරදරයක් මේ වැඩ කරගෙන යන නිසා කාට උදව් උපකාර කරන දෙයින් ඔපෙන් කියන්නේ නාමත් මේ පින් අනුමෝදන් වෙත්තා. ඥාතිමුත් කුයි කොන කාට ඉඳලා මේවා දැකලා මේවා හිතලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්තා අපටත් මේ කුසල් හේතු වීමෙන් ඒකාන්තයෙන්ම මේ සම්‍යක් දෘෂ්ටිය පහළ වේවා මේ ජීවිතයේ මේ ශාසනයේදීම අපි බලාපොරොත්තු වෙන පරමාර්ථය ත්‍යාගන්ට මේ පිණිස වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.